ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ ශ්‍රී සුමතිපාල වංශාභි දජ විනයාචාර්ය මහා කම්මට්ටානාචාර්ය විනය විස්තරද කඳුබොඩ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා ස්වේගින් මහානිකායි මහානායක අතිපූජ්‍ය ඉඟුරුවත්ති පියනන්ද නායක මාහිපාණන් වහන්සේ ප්‍රාර්ථිතා. වෙසක් ධර්මදේශනා මාලාවේ අදට નિયમિત ධර්මදේශනාව සඳහා වන්දනීය ආරාධනය. සූවිසි විවරණයන්ගේ 23 වන විවරණ අවස්ථාව ඕනාගම බුදුරජාණන් වහන්සේගෙන් විවරණගත් අවස්ථා පිළිබඳවයි අද ධර්මානුශාසනාව. Thank you. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පස්සත ඉමං තාපසං යටිලං උග්ගතාපනං අපරිමේය ඊතෝ කම්පේ අයං බුද්ධෝ භවිස්සති තී සද්ධර්ම ශ්‍රවණා විලාසී වාසනාවන්ත පින්වතුනි පින්වතියනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිතා හරින ධර්ම දේශනා මාලාවෙහි තවත් ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙන්නටයි ආරාධිත පින්වත් පිරිස ප්‍රධාන මේ ශ්‍රවණය කරන සෑම දිනාම සූදානම් වී සිටින්නේ වෙසක් පුර පසළොස්වක් පොහොය දිනේ නිවිති කරගෙන වෙසක් පොය හා සමගාමීව ඊටාම වටිනා ධර්ම දේශනා මාලාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් බෙදා හැරිනවා. ඒ ධර්ම දේශනා මාලාවේ වැදගත්කම තියෙන්නේ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරපු ආකාරයේ පිළිබඳව විශේෂයෙන් උන්වහන්සේ නියත විවරණශ්‍රී ලබාගත් ආකාරය පිළිබඳවයි මේ ධර්මානුශාසනාවලින් පැහැදිලි කෙරෙන්නේ. ඒ අනුව අපට අද ලැබී තිබෙන්නේ බුදුරජාණන් බෝසතාණන් වහන්සේගේ 23 වන විවරණය ලබාගත් කොණාගමන බුදුරජාණන් වහන්සේ ආශ්‍රිතව අපිට දහම් කරුණු ටිකක් පැහැදිලි කිරීමටයි. මේ ධර්මශ්‍රවණය කරන ඔබ දීර්ඝ කාලයක් තිස්සේ පමණක් දෙන බණ අහනවා. විවිධ සූත්‍ර ධර්ම, ගාථා ධර්ම, ඒ වගේම මාත්‍රිකා ස්ථානවල තබා නොගත් සමහර ධර්ම දේශනා අද අපිට අහන්නට ලැබෙනවා. ඒ වගේම හුඟක් දේවල් අපිට දැනගන්න දේවල් තිබෙනවා. සමාජයේ වශයෙන්ුත්, කාලීන වශයෙන්ුත්, ඒ වගේම බුද්ධ ධර්මයට සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ ශාසන අපේ ඉතිහාසය පිළිබඳව කරුණු කාරණා මැනවින් ප්‍රකාශ වෙනවා මේ දේශනාවවලදී. නමුත් පින්වතුනි අපිට පෙනී යන්නේ මේ බණ අහන තරමටම ධර්ම ශ්‍රවණය කරන තරමටම ඒ ශ්‍රවණය කරන අය ඒවා ඊතරම් දුරට හිතට ඇරගෙන තපන් තම තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමට ඒ තුලින් යමක් ගන්නවාද කියන කාරණය මේ බණහන් ඔබ හැමදෙනාම සිතා බැලීම කාලෝචිතයි. බණ ඇහුවට බණ හිතේ රැඳෙන්නේ නැත්නම් ඒ වගේම ස්වල්පයක් හරි අපේ ජීවිතයේ අඩුපාඩු හදාගන්න අපි භාවිතා කරන්නේ නැත්නම් ඒකෙන් පොඩි පිනක් අල්ප පිනක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ හැමදෙනාම බුදුබණේ තියෙන වටිනාකම බුද්ධ ශාසනයක තියෙන වටිනාකම හොඳට තේරුම් ගන්නට ඕන. ගෙවුණු දිනවලදී කෙරෙන ලද මේ ධර්මානුශාසනා වලදී ඔබට පැහැදිලි වෙන්නට ඇති මේ බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනාකම අද අපි ලබාගෙන තියෙන මේ බුද්ධෝත්පාද කාලය මේ මහා භද්‍ර කල්පේ අපි මේ ගත කරන ජීවිතයේ කොච්චර වටිනවාද කොච්චර වාසනාවන්තද කියන එක යම් ප්‍රමාණයකට ඔබ තේරුම් අරගෙන ඇති. ඒ නිසා මේ කරුණ හොඳට සාවධානව සුනාත ධාරේත චරාත කියන මේ විදිහට හොඳින් බණ අහන්න ඒ අහන දේවල් වල වැදගත් කොටස හොඳට දරා ගන්න ඔබගේ මේ ගත කරන කෙටි කාලය තුල ඒ ධර්මයේන වැදගත් කරුණු තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන හොඳ පිරිපුන් බෞද්ධ චරිතයක් බවට ගොඩනගා ගන්න ඔබ ඔබ උත්සාහ කරනවා නම් ඔබ කල්පනා කරනවා නම් ඒක තමයි ඔබ මේ ධර්ම ශ්‍රවණයෙන් ලබන වැදගත්ම ආනිසංසය. ඒ නිසා ඔබ බොහොමත්ම සාදරයෙන් ගෞරවයෙන් අහන දේ අහන්න හොඳට ධර්මයේ අහන්න සෑම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්න හොඳයි. ඒ වගේම මේ ධර්මයේ ඇසීමෙන් ඔබ ලබන මේ දහම් දැනුම ඔබට සංසාර ජීවිතයේදී ශ්‍රාවක බෝධියකින් හෝ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් හමු මේ ශ්‍රාවක භාවයේ ලබලා ථානාන්තරලාභියකින් හෝ එහෙම නැත්නම් ඔබ මහා පින්වන්තයෙක් නම් සම්මා සම්බුද්ධත්වයේ පිණිස ඔබට මේ පින් පාදක කරගන්නට පුළුවන්. අස්සත ීමන් තාපසං ජටිලං උග්ග තාපනං අපරිමේය ඊතෝ කප්පේ අයං බුද්ධෝ භවිස්සති. මේ ප්‍රකාශනය සිදු වෙලා තිබෙන්නේ මේට අසංකේ හතරකටත් කල්ප ලක්ෂයකටත් එහා දීපංකර කියන බුදුරජාණන් වහන්සේ තුලින් තමයි උන්වහන්සේගේ ශ්‍රී මුකයෙන් තමයි මේ කතාව ප්‍රකාශ වෙලා තිබෙන්නේ. එතකොට මේ සාරාංශයේ කල්පලක්ෂයට එහා ඒ කාලයේ ඇතිවෙච්ච ඒ බුද්ධෝත්පාද කාලයේ හඳුනන සාරමණ්ඩ කපකේ කල්පේ කියලා. දැන් මේ බුද්ධත්වයේ පිණිස යන මේ ගමන් මාර්ගයේ අවුරුදු වලින් නෙමෙයි කාලය නිර්ණය කරන්නේ. කල්ප වලින් මහා කල්ප වලින් අසංඛ්‍ය කල්ප වලින් අන්තහ කල්ප වලින් තමයි කාලය නිර්ණය කෙරෙන්නේ. එතකොට සමහර විට බුද්ධත්වයේ අපේක්ෂාවෙන් බොහොම ළඟකදී මේ පිළිබඳ හිතපු අය ඉන්නවනම් ඒ අයට සමහරට අපෝ මෙච්චර කාලයක් අපිට මේ සංසාරේ ගමන් කරන්න පුළුවන්ද කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒවා ශක්තිමත් වෙන්න ඕන. ඒ බුද්ධත්වයේ සඳහා පාරමී ගුණ දියුණු කරන අය හෙටයි බුද්ධත්වයේ ලැබෙන්නේ කියන මෙන්න මේ වගේ තරමට හිත තියාගෙන තමයි මේ පාරමී සම්පූර්ණ කරන්නේ. දැන් අපි බලමු අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ආපු උන්වහන්සේගේ ගමන් මඟ පිළිබඳ අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. මට මතක් වෙනවා මට සම්පූර්ණයෙන් මතක නෑ උන්වහන්සේ බොහෝ කාලයකට ඉස්සර කල්ප ගණනාවකට ඉස්සර කල්ප කෝටි ගණනකට ඉස්සර උන්වහන්සේ එක්තරා ආත්මයක කාන්තාවක් වශයෙන් හිටිය බව. ඒ වගේම මේ කාන්තාව බණ අහලා හිත පහදවාගෙන මේ ධර්මයේදී එතුමා එතුමියගේ හිත නිකම් මේ අනුන්ට ධර්මය ආબોධ කරගන්න තියෙනවා නම් හොඳයි නේද කියන පැත්තට හිත ගිහිල්ලා තියෙනවා. ආબોධ කරවීමට හොඳයි නම් කොච්චර හොඳද කියන එක පිළිබඳව. එහෙත් එහෙම උතුම් තත්යකට යන්න කාන්තා ආත්ම භාවයේ බාධාවක් නේද කියලා එතුමිය කල්පනා කළා. ඇත්ත වශයෙන් ඒක හරි. ඒ නිසා එතුමිය මුලින් කලේ මොකද්ද? මේ පිරිමි ආත්ම භාවයක් පතා යතුමිය අබතෙල් පූජාවක් කරලා තියෙනවා තුනුරුවන් උදෙසා. අබතෙල් පහන් අබ වලට කියන්නේ සිද්ධාත්ත කියලා. එතකොට මේ විදිහට අබතෙල් පූජාවක් කරලා යතුමිය අදිස්ථාන කරලා තියෙනවා මට පිරිමි ආත්මයක් ලැබෙනවා නම් හොඳයි. ඒ සඳහා තවත් දේවල් තියෙනවා ප්‍රතිවෘතාව ආරක්ෂා කිරීම, පංචශීලයේ ආරක්ෂා කිරීම ආදි වශයෙන් තවත් ගුණධර්ම බොහොමයක් තිබෙනවා. නමුත් එතුමිය ඒවත් ආරක්ෂා කර ගනිමින් පතිවෘතා ප්‍රදාන කරගෙන මේ පින්දහම් කරනකොට එතුමියට පුරුෂාත්ම භාවයක් ලබන්න පුළුවන්කම ලැබුණා. එතකොට පිරිමි ආත්ම භාවයක් ලබානින්න අයට කාන්තාත්ම භාවයක් ලබා ගන්න ඕන කියලා හිතෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. ඊ타ත්ම කලාතුරකින්. බෞද්ධ චින්තනය අනුව හැඩ ගැස්සෙන අය අතර බොහොම කලාතුරකින් තමයි එහෙම අදහසක් පහළ වෙන්නේ. කාන්තා ආත්ම භාවයක් ලබාගෙන ඉන්න පින්වතියන්ටත් ඊ타ත්ම කලාතුරකින් තමයි මේට වඩා හොඳයි පිරිමි ආත්මයක් ලබනවා නම් කියලා අදහස් පහළ වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය தත්ත්වය. අර වගේ උතුම් දේක සඳහා ගමන් කරන්න තමයි අර තැනැත්තිය ඒ විදිහ අදහසක් ඇති කරගත්තේ. එහෙම අදහස් කරගෙන පින්දහම් කරමින් එහෙම එනකොට තමයි එතු එතුමා නොයෙකුත් විදිහේ පින්දහම් කරගෙන ඇවිල්ලා එතකොට ඔබ අහලා තියෙනවා එක්තරා කාලයකදී එතුමා වෙලෙන්දෙක් වශයෙන් නැව්ගතව බඩු හුවමාරු කරමින් වෙළඳාම කරමින් ජීවත් වෙන අවස්ථාවක සිය මෑණියන් සමග මේ වෙළඳාමේ මුහුදෙන් ඊතර රටකට යන අවස්ථාවකදී නැව මුහුදුපත් වීම නිසා නාවිකයන් සමග මෙතුමාට සිද්ධ වුණා ජීවිතයත් මරණයත් අතර සටනක් කරන්න. ඒ අවස්ථාවේ නැවෙන් බිඳී ගිය ලෑලි කෑල්ලක් බඩතුරට තියාගෙන මෙතුමා ජීවිතයේ බේරා ගැනීමට මහන්සි ගන්නකොට අම්මා මතක් වුණා. අම්මා කොහෙද? බලනකොට එතුමිය මරණයට ආසන්න වෙමින් වතුවේ ගිලෙනමින් ගිලෙන්න ආසන්න වෙමින් තියෙන බව එතුමා දුටුවා. වහාම තල්ලු වෙලා ගිහිල්ලා එතුමිය ගත්තා කරමතට. එතුමිය කරමත තියාගෙන ඔහේ හිටියා. මුහුදු රැළට තල්ලු වෙලා තල්ලු වෙලා දින ගණනාවක් ගිහිල්ලා එක්තරා ගොඩබිමකට තල්ලු වෙලා ගියා. දෙන්නටම හොඳ සිහිය නැහැ. කොහොම හරි අම්මා ගොඩබිමට ගෙනායම් පස්සේ අම්මා මොකද්ද මේ පුතාට කිව්වේ අනේ මගේ පුතා බුදු මගේ පුතා බුදු එතකොට මේ බුද්ධ සංකල්පය සමාජයේ පවතින දෙයක්. විශේෂයෙන් පෙරදිග රටවල් වල ඉන්දියාව වගේ රටවල් වල කර්ම විපාකයේ පිළිගන්නේ බොහෝ ජනතාව ඉන්නේ රටවල් වල බුද්ධත්වයේ පිළිබඳ ඔය ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ආදි වශයෙන් කියවෙන නිසා ඒ අයගේ සංකල්පයක් තියෙනවා බුද්ධ සංකල්පේ. ඒ නිසා ඒ අම්මා කිව්වා මට මෙහෙම මගේ ජීවිතයේ බේරා දුන්න මගේ පුතා බුදු වෙයා. ආන්න අර ස්ත්‍රී භාවයෙන් මිදිලා පුරුෂාත්මයකටපත් වෙලා එහෙම එන තැනට මේ බුද්ධ සංකල්පය හිතට ඇතුළු නැන් පස්සේ දැන් කරන හැම දෙයක්ම මෙයා කරන්නේ කිසි බලාපොරොත්තුවක් ඇතුව නෙවෙයි. එකම බලාපොරොත්තුවයි. අද අපේ පින්වතුන් බින්දා ගන්නකොට විවිධ බලාපොරොත්තු තියෙනවා. විවිධ අපේක්ෂා තියෙනවා. ජීවත් වෙන අයට ආශිර්වාද කරන්නට, ඒ වගේම මළගියත් ගන්න පින් දෙන්නට දෙවියන් සතුටු කරලා දෙවියන්ට පින් දීලා දෙවියන්ගේ යම් යම් ආධාර උපකාර ලබා ගන්නට ජීවිතයේ යම් යම් වැදගත් අවස්ථා සිහි කරලා තවත් ජීවිතේ හොඳට සුඛිත මොහිත කරගන්න වගේ මේම පටුව අදහස් වලින් පින්කම් කරන ගැටි බොහොමයි. ඒ වගේම ආයති භවය සැපවත් කර ගැනීමේ අදහසින් පින්දාම් කරන අයත් ඉන්නවා. ඔය අතරේ ඉතින් හාමුදුරු කියන නිසා මිස නැත්නම් හුඟ දෙනෙක් නිවන් ගැන එච්චර කල්පනා කරන්නේ නැහැ. එතකොට අපිට පේනවා අපි බොහොම අඩුවෙන් තමයි මේ පැත්තට හිත පුහුණු කරලා තියෙන්නේ. එතකොට හුඟක් තැන්වල ධර්ම දේශනා කරනකොට දාන අනුමෝදනා කරනකොට අපි දොසක් කියනව නෙවෙයි හුඟක් අපේ ස්වාමින් වහන්සේලා පවා අනවබෝධයෙන් කටයුතු කරන ආකාරයක් අපිට පේනවා. උන්වහන්සේලා දැන් මේ කාලීන වශයෙන්වත් මේවා සකස් කරගන්නවා නම් හොඳයි. මහනුවර යුගයේ ශාසනයේ පිළිලා තිබිච්ච කාලයේ ගණින්නාංශේලාගේ යුගයේ තමයි මේ පින් වාක්‍ය හුඟක් භාවිතා කරලා තින්නේ තමන්න දම් පහන් දෙන අයට හිත සතුටු වෙන්නේ. ඒවා ඒ විදිහටම ගතානුගතිකවම පවත්වා ගැනීම කනගාටුදායකයි. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන කියනකොට තවත් 2500ක් ඉස්සරහට තියෙනවා කියලා කියනවා. මේ තරම් උතුම් බුද්ධ ශාසනය තිබියදී තව අන්තස්කල්පයක් එහාට තියෙනවා. අසංඛ්‍ය කල්පයක් එහාට තියෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ කාලමානය තුල අපේ ආත්මභාවයන් කොච්චර හුවමාරු වෙයිද? ලක්ෂ ගණනකටත් වැඩි. ඉතින් අපි ඔය අතරතුර අපි අතින් පස්වව් කෙරෙන්නට පුළුවන්, දසාකුසල් කෙරෙන්න පුළුවන්, නිරා අපාගත වෙන්නට පුළුවන්. එහෙම වුණොත් අපි කොහොමද ඒස ඔසවන්නේ නැවත මනුස්ස ජීවිතයකට? මේ ටික කල්පනා කරනවා නම් කවුරුත් බොහොමත්ම හොඳයි. ප්‍රාර්ථනා කරන අයත් ප්‍රාර්ථනා කරන අයත් මේක කල්පනා කරනවා නම් බොහොමත්ම හොඳයි කියලා මම බොහොමත්ම මධ්‍යස්ථව බොහොමත්ම කාරුණිකව සිහිපත් කරනවා. ඉතින් අපේ බුද්ධාංකුරයන් වහන්සේ මේ විදිහට කියනවා නම් බොහොමත්ම කොට කරලා කියනවා නම් එතන ඉඳලා උන්වහන්සේ කල්ප ගණනාවක් ඒවා කියන්න බෑ ඒ කාලයේ මෙච්චරද කල්ප ලක්ෂයේද කල්ප අසංඛ්‍යයේද ඒවා කියන්න බෑ ප්‍රමාණයක්. ඒ සා විශාල කාලයක් ලක්ෂ ගණනක් බුදුරජාන් වහන්සේ ඉදිරියේ මෙයා මනසින් ප්‍රාර්ථනා කළා මට බුද්ධත්වයේ ලැබීවා. ඔබතුමාණන් වහන්සේ වගේ මටත් බුද්ධත්වයේ ලැබේවා. නිකන් නෙමෙයි දානමාන දීලා බුද්ධ පරිස්කාර පූජා කරලා තුනුරුවන් සරණ ගිහිල්ලා තමයි මේ ප්‍රාර්ථනාව කළේ. ලක්ෂ ගණනක් බුදුරජාන් වහන්සේ ඉදිරියේ මනෝප්‍රනිධානය පුරලා. අනතුරුව. තවත් ලක්ෂ ගණනක් බුදුරජාන් වහන්සේ ඉදිරියේ කටින්ම කිව්වා අනේ මටත් මේ බුද්ධත්වයේ ලැබේවා. මේ මං කරගත්ත පින් බුද්ධත්වයේ පිණසම උපකාර වේවා. එතකොට මේ විදිහට පින්වතුනි හිතන්න 512000ක් වමනයි බුදුරජාණන් වහන්සේලා දැකලා උන්වහන්සේ හමුවේ මනෝපර නිධානයේ සහ වාප්‍ර නිධානයේ පුරලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් කොහොම කෙනෙක්ද අපේ බුදුරජාණන් වහන්සේ? අද සමහර අය ගිහි පැවිදි සමහර අය නිකම බුදුන් කියලා කතා කරනවා. බුදුන් වහන්සේ කියලා කතා කරනවා. අපිට ඉතින් බුදුරජාණන් වහන්සේට කියන්න උපමාවක් නැහැ. උන්වහන්සේගේ ආબોධය ගැන හුඟ දෙනෙක් දන්නේ නැහැ සාමාන්‍යයෙන්වත්. දන්නේ නැත්තේ මොකද මේ සාවිශාල කාර්යයක් උන්වහන්සේ පාරමී පිරුවයි කියන්නේ නිකම්ම නිකන් ඉඳ කියලා වැටි වැටි බණ ඇහුවා නෙමෙයි. පාරමිතා පිරුවයි කියලා කියන්නේ උන්වහන්සේ නුවණින් යුක්තව මේ අදිස්ථානයේ කුළු ගැන්නුවා. මේක ඉදිරියට ගෙනියන්න සත්‍ය ඇති කරගත්තා. ඉතින් බලන්න 512000ක් බුදුරජාණන් වහන්සේලා දකින්නකොට මේ සංසාරයේ කොච්චරනම් කාලයක් සැරිසරන්නේ නැද්ද? එයින් අපිට පේනවා නේද බුදුරජාන් වහන්සේ වදාළ අනවතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නැපඤ්ඤායති කියන මේ දේශනා පාඩේ කොච්චරවත් අර්ථවත්ද කියන එක. අපි කොච්චර මේ සංසාරී සැරිසරලද? ඉතින් ඒවා ගැන කියනනම් අපිට වෙනම බණක් කියන්න සිද්ධ වෙනවා. මේ විදිහට 512000ක් පමණ බුදුරජාන් වහන්සේලා හමුවේ මනෝප්‍රනිධානයේ වාප්‍රනිධානයේ පුරලා තමයි දීපංකර දීපදෝත්තමයන් වහන්සේගේ කාලය වෙනකොට මුන්වහන්සේ බොහෝම සම්පත් තියෙන පවුලක ඉපදිලා එකම පුතා වශයෙන් ඒ සම්පත් සේරම මිනිසුන්ට දන් දීලා අමරවතී කියන නුවරදී උන්වහන්සේ සුමේද කියන නමිනුයි ඉපදිලා හිටියේ සේරම සම්පත් දන් දීලා දන් දීලා උන්වහන්සේ තපස් රකින්න ගියා තපස් රකින්න ගිහිල්ලා උන්වහන්සේ පංච අවිඥා අෂ්ට සමාපatti ලබාගත් මහා උග්‍ර තපස් රකින්න ජටිලධර මහා තාපසයෙක් බවට පත් වුණා. මේ කාලයේ එතකොට මේ කාලය හඳුන්වන්නේ සාර මණ්ඩ කල්පය කියලා. කල්ප තියෙන මණ්ඩ කල්ප සාර මණ්ඩ කල්ප ඔය ආදි වශයෙන් කල්ප වල නම් තියෙනවා. එක බුදු කෙනෙක් පහළ වෙන කල්පය, බුදවරු දෙනමක් පහළ වෙන කල්පය, බුදවරු තිනමක් පහළ වෙන කල්පය, බුදවරු සිව්නමක් පහළ වෙන කල්පය. සෑහෙන කාලමානයක් ඈතට අපි බැලුවම ධර්මානුලෝමිකව මේ භද්‍ර මහා භද්‍රකල්පයක් හමු වෙච්ච අවස්ථාවක් ඒ වගේ සඳහන් වෙන්නේ නැහැ. එහෙමනම් පින්වතුන් බෞද්ධයන් වශයෙන් ඔබ හිතන්න ඔබගේ නුවණ කලදක් විතර තියෙනවා නම් මේ මහා භද්‍රකල්පයේ කියන මේ බුදුරු පස්නමක් පහළ වෙන කල්පේ අපි ඉපදිලා ඉන්නේ කොයිතරම් පිනකින්ද කියලා. මේ ලෝකවාසී ත්‍රිසංගත සතුම්පව පුණ්‍යවන්තයි. අන්‍යාගම්කාර හැම කෙනෙක්ම පුණ්‍යවන්තයි. මේ මහා භද්‍ර කල්පයේ පවතින බුදුරු පස්නමකගෙන් ආලෝකමත් වෙන මේ කල්පය තුල අපිට අපේ ජීවිතේ ලැබුණා නේද කියලා අපමණ සතුටටපත් වෙන්න පුළුවන්. අපමණ පින්දහම් කරන්න පුළුවන්. අපමණ කරුණා මෛත්‍රිය ඇති කරගන්න පුළුවන්. දැන් අපිට ආරංචි වෙනවා වරින් වර වරින් වර මිනිස්සු කොච්චර කුරිරු විදිහට මිනිසුන් අනිත් අයගේ ජීවිත විනාශ කරනවාද අනිත් අයගේ ජීවිතවලට හානි කරනවාද කියන එක. ඇයි මේ ඇයට මොහොතක් හිතෙන්නේ නැත්තේ මේ වගේ ජීවිතයක් විනාශ කිරීම ඇත්ත වශයෙන් වරදක් නේද පිපාවක් නෙමෙයි වරදක් නේද කියලා හිතෙන්නේ නැද්ද ඒ නිසා මේව අහන බෞද්ධයෝ කොච්චර මේ බෞද්ධකම කුල්මත් කරගන්නවාද ඒ නිසා අපිට සතුටු වෙන්න තියෙන පින්වතුනි එකක් නෙමෙයි එකක් වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන තියෙනවා මේ මහා භද්‍ර කල්පේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලේ ඒ වගේම බුදුවරු පස්නමක් පහළ වෙන මේ මහා භද්‍ර කල්පයේ කල්ප ගැන කියලා අවසන් කරන්න බෑ කල්පවල ප්‍රමාණයක් නැහැ ලෝක ධාතුල ප්‍රමාණයක් නැහැ මිනිසුන්ගේ සත්‍යයන්ගේ ප්‍රමාණයක් නැහැ එහෙම ඉන්න කාලයක ටිකක්වත් සංසාර ගමන කොට කරගන්න සිටිවිලි මාත්‍රයක්වත් ඇති වෙන්නේ මේම බුද්ධෝත්පාද කාලයකදී ඒ නිසා එවන් බුද්ධෝත්පාද කාලයක ඉපදිලා Taman දිහාම පොඩ්ඩක් බලන්න මේ බරට හිතියමු කරන ඔබ හැමදෙනාම මම කොච්චර දුරට ධර්මයට ලැබිද මම කොච්චර දුරට ධර්මයේ පිළි අරගෙන තියෙනවද කොච්චර දුරට මගේ කය වචනය සංවර කරගෙන මම ඉන්නවද කියලා ඔබ මේ අවස්ථාවේ මේ වෙසක් මාසයේදී කල්පනා කරලා බලන්න හොඳයි. මේ විදිහට එදා අපේ සුමේද පඬිතුමා මේ සේරම සම්පත් අතහැර දාලා වනගත වෙලා දැන් තාපස කෙනෙක් වශයෙන් කාලය ගත කරනවා. මේ කාලය වෙනකොට ඒ යුගයේ බුදුරජාණන් වහන්සේලා කීපනමක් පහළ වෙච්ච කාලයක් මේ සාරමණ්ඩ කප. තණ්හංකර මේධංකර සරණංකර දීපංකර කියන බුදුරජාන් වහන්සේලා පහළ වුණේ. මේ දීපංකර බුදුරජාන් වහන්සේ කාලේ තමයි මෙතුමාණන් වහන්සේ සුමේද පඬිතුමා හිටියේ. එතුමා තපස් රැකමින් ඉන්න අවස්ථාවේදී උන් උන්වහන්සේ දකින්න ලැබුණා ඉහළින් යන අවස්ථාවේ උන්වහන්සේ අවිඥාලාභී පූජ්‍යලේ ඉහළින් යම් කිසි වමනාවක් සඳහා යන අවස්ථාවක දකින්න ලැබුණා. විශාල පිරිසක් එකතු වෙලා මඟ දෙපස රැස් වෙලා මේ මාර්ගය සුද්ධ කරනවා, සරසනවා, විවිධ දේවල් කරනවා. මොකක් හරි විශේෂයක් ඇති කියලා මුන්වහන්සේට හිතිලා උන්වහන්සේ එක්තරා පිරිසක් ඉන්න තැන පහළ වෙලා ඇහුවා මොකද්ද මේ කරන්නේ? ආ බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නවා මේ රබ ගන්න උරට. උන්වහන්සේ වඩිනවා මේ පැත්තට මේ අපේ මේ පින්කම් සඳහා දාන මේ පින්කමක සඳහා වඩිනවා. පිළි ශ්‍රාවක සංඝයා සමග උන්වහන්සේට වඩින්නයි අපි මේ පාර සරසන්නේ. ඉතින් නොයෙකුත් විදියට සුදු වැලි අතුරලා දජපතාක නංවලා සමහර තැන්වල ඔය කෙසෙල් ගස් දෙපැත්තේ සිටුවලා ඒක ඔය Hindu මිනිස්සුන්ගේ සිරිතක්නේ. නොයේකු දිට අලංකාර කරලා පිරිසුදු කරනවා. ඉතින් මේ තාපසතුමා මෙහෙම කතා කරනකොට එතන ඉන්න යම් පිරිසක් මෙතුමා හඳුනාගත්තා. ඒ තාපසතුමා ඉල්ලුව මටත් කොටසක් දෙන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළිවෙතක් වතක් කරන්න මටත් කොටසක් දෙන්න. ආ. ඉතින් ඊට පස්සේ ඒ කට්ටිය ටිකක් අපහසු වෙනක් මඩ වගුරු සහිත හරියක් දුන්නා. තාපසතුමා කල්පනා කරනවා ඕනනම් මට මේ මඩ වගුර දිව්‍ය ලෝකවල තියෙන මල් ගෙනල්ලා මට මේක පුරවන්න පුළුවන් සුළු වෙලාවකින් මගේ ශක්තියෙන් චිත්ත ශක්තියෙන් එහෙම නැත්නම් මේ මනුස්ස ලෝකේ තියෙන නොයෙකුත් මල් ගෙනල්ලා මට මේක සරසන්න පුළුවන් සතුරුන් වලින් මේක වහන්න පුළුවන් මොකටද මං එහෙම කරන්නේ මගේ කයෙන් වතක් කරන්න ඕන කියලා යොහු යොහුව පස් ගොඩක් තියෙන තැනින් පස් ගෙනල්ලා මේක අතුරන්න පටන් ගත්තා ඒ අවස්ථාවේ දැක්ක ඈතින් බුදුරජාණන් වහන්සේ දීපංකර දීපදෝත්තමයන් වහන්සේ ලක්ෂ ගණන් රහතන් වහන්සේ පිරිවරාගෙන ඈතින් වඩින එක දැක්කා. උන්වහන්සේ කලබල වුණා මේක හදාගන්න බැරි වුණා සම්පූර්ණයෙන්. ඒ නිසා උන්වහන්සේ ඒ ඉතිරි වෙච්ච සුළු ප්‍රමාණය වහගන්න බැරි නිසා උන්වහන්සේ කල්පනා කළා මගේ ජීවිත පූජාවෙන් අද තථාගතයන් වහන්සේට පූජා කරන හොඳයි. ජීවිත පූජා කරන හොඳම අවස්ථාව කියලා කල්පනා කරගෙන එතකොට උන්වහන්සේ මනෝපරිනිධාන වාපරිනිධාන වශයෙන් හිත ශක්තිමත් කරගෙන යම්කිසි සිතිවිලි උන්වහන්සේගේ හිතේ නලියනවා බුද්ධත්වයේ පිළිබඳ. එහෙම උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වඩින දෙසට තමන්ගේ පත්කඩේ එලා ඒ පැත්තට හැරිලා වැඳගෙන උන්වහන්සේ දිගා වුණා අර කලල මත. එතකොට උන්වහන්සේට එහෙම දිගා වුණේ තමන් වහන්සේගේ පිටපාගාගෙන වඩින්න ඕන බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලා අද මම උන්වහන්සේලාට ජීවිත පූජා කරනවා කියලා. මෙහෙම බුදුරජාණන් වහන්සේ ළඟින් වඩිනකොට බුදුරජාණන් වහන්සේ කිට්ටුවටම ඇවිල්ලා නැවතුණා මේ පුජ්‍යලයා කවුද කියලා බලන්න. මේ ජටාව ගැට ගහගෙන ඉන්න ඒ වාගේම මේ සත්ව හැමක් පෙරවාගෙන ඉන්න මේ මහා පුජ්‍යලයා කවුද කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා බැලුවා. උන්වහන්සේට පෙනී ගියා වෙන වෙන කවුරුවත් නෙමෙයි ඉදිරි ඉදිරි මහා භද්‍ර කල්පයේ බුද්ධත්වයටපත් වෙන සිද්ධාර්ථ නමින් උපත ලැබලා ගෞතම නමින් බුද්ධත්වයටපත් වෙන මහා වීරයෙක් නෙමෙතුමා කියලා බුදුරජාණන් වහන්සේ පොඩි වෙලාවක ඉඳලා රැඳිලා මල් පිටක් ගෙන්නාගෙන මල් පිටක් උන්වහන්සේගේ ශරීරේ පුරා විසිරලා ඇරියා. එහෙම විසිරෝයිලා උන්වහන්සේ ශ්‍රාවක සංඝයා දෙතට ඇවිල්ලා කියනවා දේශනා කරනවා පස්සත හිමන්ත ආපසං ජටිලං උග්ග තාපනං අපරිමේය ඊතෝ කප්පේ අයම් බුද්ධෝ භවිස්සති මහණෙනි බලන්න මේ ජටහාදර උග්‍ර තපස්සකින මේ තාපසතුමා දිහා බලන්න ඉදිරියේදී ඉදිරි කල්පයක මේ පුජ්‍යලයා බුද්ධත්වයට පත් වෙනවා. මේ මේ නමින් එතුමාගේ නම මේ නගරේ උපදින්නේ. මේ තරම් උන්වහන්සේට ආයු තියෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර සුමේද පඬිතුමා පිළිබඳ අනාගත වාක්‍යයක් ප්‍රකාශ කළා. ඒක තමයි ප්‍රථම විවරණය. උන්වහන්සේ බුදු කෙනෙකුන් වහන්සේගේ මුවින් ප්‍රකාශ කරගත්ත ඒක තමයි විවරණය. පළවෙනි විවරණය. මොකද්ද මේ විවරණ කියලා කියන්නේ විස්තරයක් කරනවා බුදුරජාණන් වහන්සේ. නිකම්ම මෙයා බුදු වෙනවා කියන්නේ නැහැ. අහවල් කල්පේ මෙයා බුදු වෙන්නේ. එතකොට ආයසම එපමණයි. මෙයාගේ මව්පියෝ මෙන්න මේ අය. මෙයාගේ මහා ශ්‍රාවකෝ දෙදෙනා මේ දෙදෙනා මෙයාගේ උපස්ථායකයා මේ ඔය ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ස්ථිර වශයෙන්ම අනාගත වාක්‍ය ප්‍රකාශ කරනවා. විවරණයක් කරනවා. ඒක තමයි අපි විවරණ කියලා කතා කරන්නේ. ඉතින් මෙහෙම විවරණ දීලා බුදුරජාන් වහන්සේ මල් මිටකොත් විසුලව ඇරලා එතනින් එහාට යනකොට අනිත් සේරම රහතන් වහන්සේලාට මිනිස්සු විශාල වශයෙන් මල් ගොඩක් ගෙනත් තියයිද රහතන් වහන්සේ මිට මිට දෙනවා. රහතන් වහන්සේ මිට මිට මල් වතුර වගුරමින් අර පුජ්‍යලයා ළඟින් යනවා. දැන් මේ සේරම ශ්‍රාවකයන් වහන්සේලා වැඩියෙන් පස්සේ මේ තාපතුමා මහා මල් ගොඩක් මැද මේ ඉන්නේ. ඒ නිසා එතුමා මේ මල් ගොඩ ඉඳගෙන කන් යොමු කරගෙන හිටියා බුදුරජාණන් වහන්සේගේ අනාගත වාක්‍ය පිළිබඳව. එතකොට එතුමා හිතාගත්තා මම බුද්ධත්වයට පත් වෙනවා කියලා ඒකාන්තයෙන් මේ තිරෝගුරු බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් ඒක ඒ සඳහා මම සුදුස්සෙක්ද මොනවද මං ඒ සඳහා කරන්න ඕනේ ඒ නිසා උන්වහන්සේ අදිස්ථාන කරගන්නවා සුමේද ඔබේ సంతානය තුල කෙලෙස් තියෙනවා ලෝභකම තියෙනවා දේශය තියෙනවා මෝහය තියෙනවා යතුීමේ ශක්තිය තියෙනවා ඒ නිසා ඔබ මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම ලෝභයේ යටපත් කිරීම සඳහා දාන පාරමිතාව අදිස්ථාන කරගන්න කියලා පළමුවෙන් දාන පාරමිතාව මේ විදිහට දස පාරමිතාවම උන්වහන්සේ එතනදී අදිස්ථාන කරගත්ත බව සඳහන් වෙනවා. ඒම අදහස් කරගෙන උන්වහන්සේ ඉතින් උන්වහන්සේ වැඩ ඉන්න පැත්තට ගිහිල්ලා ඉතිරි කාලය උන්වහන්සේ ඒ ධ්‍යාන ශක්තියෙන් ධ්‍යාන භාවනා වඩමින් උන්වහන්සේ එහෙම ගිහිල්ලා එහෙම බ්‍රහ්ම ලෝකෝ ගත වෙච්ච බවයි සඳහන් වෙන්නේ. ඉතින් මේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ නොයෙකුත් කල්ප අතුරු කල්ප තිබුණා කල්ප අසංඛ්‍ය ගණන් බුද්ධ ශූන්‍ය කල්ප තිබුණා. මේ විදිහට දීර්ඝ කාලයක් ගියන් පස්සේ තමයි උන්වහන්සේ ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේලා 23 වෙනි බුදුරජාණන් වහන්සේ ගැනයි අපිට කියන්න තියෙන්නේ. මේ විදිහට උන්වහන්සේ ඒ ඒ බුදුරජාණන් වහන්සේලා තණ්හං කර මේදං කර ආදී ඒ බුදුරජාණන් වහන්සේලාගෙන් පස්සේ උන්වහන්සේ මේට අසංකේ හතරකුත් කල්පලක්ෂයකට ඉහතදී තමයි ඒ ඒ විවරණ ලබන්න ආරම්භ කළේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ අපේ කොණාගම එහෙම නැත්නම් කොණාගමන බුදුරජාණන් වහන්සේ වෙනකොට උන්වහන්සේ සෑහෙන කාලයක් ඒ පාරමී ධර්මයන් පුරලා දිනු කරගෙන ඇවිල්ලා කොණාගමන බුදුරජාණන් වහන්සේ කාලේ වෙනකොට අපේ අපේ බෝසතාණන් වහන්සේ ගිහියෙක් රජ කෙනෙක් එයාගේ නම හඳුන්වනවා පර්වත රජු කියලා එතකොට මේ රජතුමා බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වෙනකොට ඒ බුදු පියාණන් වහන්සේ ජීවත් වෙච්ච වකවානුවේ 30000ක් මිනිසුන්ගේ ආයස ඉතින් මේ කොණාගමන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා මහා සංඝයා කෙරෙහි පැහැදිලා මේ රජතුමා වුණහන්සේ ළඟට ගිහිල්ලා බැලුම් පිදුම් කරලා ධර්මයේ අහලා ඒ වගේම වස්තුම් මාසයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ දන් පහන් පූජා කරලා ඒ වගේම එහෙම කටයුතු කරලා අන්තිමට උන්වහන්සේ මොකද කළේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ඒ සියලුම පින්කම් නැවත සිහිපත් කරලා කෝණාගමන බුදුරජාණන් වහන්සේ හමු වෙදි තමයි උන්වහන්සේ 23 වෙනි විවරණය ලබන්නේ. මේ පුජ්‍යලයා යහවල් කාලෙදී කකුසඳ කෝණාගම කාශ්‍යප කියන මේ බුදුරජාණන් වහන්සේලානේ අපිට මුලින්ම මුණ ගැහෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ එකම කල්පයේ තමයි මේ මහා භද්‍ර කල්පයේ තමයි මුලින්ම කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කොණාගමන බුදුරජාණන් වහන්සේ. ඒතර මේ කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළුණන් පස්සේ තමයි අපේ බෝසතාණන් වහන්සේ ඒ කාලේ රජ කෙනෙක්. එයා හඳුන්වනවා මහා පර්වත රජු කියලා. ඉතින් මේ රජතුමා පැහැදිලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා දන් පවත්වලා වස් කාලයක් බුද්ධෝපස්ථානීය සංඝෝපස්ථානීය සිද්ධ කරලා තමයි ඒ බුදුරජාණන් වහන්සේගෙන් ලබාගන්නේ 23 වෙනි විවරණය. 23 වෙනි විවරණය. එතකොට අපිට හිතා ගන්න පුළුවන් උන්වහන්සේ දීර්ඝ කාලයක් අර සුමේද තාපසයන් වහන්සේ වශයෙන් ඉඳලා දීපංකර දීපදෝත්තමයන් වහන්සේගෙන් පළවෙනි විවරණස්සිය ලැබලා උන්වහන්සේ කල්ප ගණනක් කල්ප ගණනක් ආවා ගත කරගෙන මේ මහා භද්‍ර කල්පයේ එනකම් බුද්ධ ශූන්‍ය කල්ප හමු වුණා ඒ වගේම සමහර කල්පවල එක බුදු කෙනෙකුන් වහන්සේ පහළ වෙන කාලයක් හමු වුණා අන්තර කල්ප වල සමහරට බුදුරජාණන් වහන්සේලා දෙනමක් බුදුරජාණන් වහන්සේලා තුන්නමක් හමු වෙන කාල හමු වුණා. ඇතැම් කාලවල බොහෝමත්ම කලාතුරකින් බුදුරජාණන් වහන්සේලා හතරනමක් පහළ වෙච්ච කාල හමු වුණා. මේ මහා භද්‍ර කල්පයට එනකොට උන්වහන්සේගේ 23 වන විවරණය ලබන්න ආසන්න වෙනකොට මේක මහා භද්‍ර කල්පය. හැම අතින්ම යහපත් කල්පය කියන එකයි. මේ කල්පයේ බුදුරජාණන් වහන්සේලා පස් නමක්. කකුසඳ, ඕනාගමන, කාශ්‍යප, අපි බුදුහාමුදුරුවෝ ගෞතම තව ඉදිරියේදී අසංඛ්‍ය කල්පයක් විතර ඉස්සරහට ගියන් පස්සේ මුණ ගැහෙනවා අපිට කවුද? මෛත්‍රියේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා හැම අතින්ම සුන්දර හැම අතින්ම භාග්‍යවන්ත කල්පය තමයි මහා භද්‍ර කල්පය. මොකද කල්ප විනාශයක් වෙන්නේ මහා භද්‍ර කල්පයේ අවසන් වුණෙන් පස්සේ. හැම බුදු කෙනෙකුන් වහන්සේගේම පරිනිර්වාණයෙන් පස්සේ බුද්ධ ශාසනය අවසන් වුණෙන් පස්සේ නැවතත් බුදු කෙනෙකුන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. අවුරුදු 100කින් 200කින් 300කින් 700කින් 1000කින් හමාරකින් ඒ කෙටි කාලයේ කියනවා අසංඛ්‍ය අන්තහකල්පය කියලා. ඒ අන්තහකල්පය කියන එකේ අදහස ඔය පින්වතුන් අහලා තියෙනවා. දැන් අපිත් මේ ඉන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ශාසනය ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය ආයුෂ බැහැගෙන යන කාලේ. මේ දැන් අවුරුදු 100 තිබිච්ච එක දැන් 90ට 80ට 70ට 60ට මෙහෙම බැහැගෙන යනවා. මේක නවත්තන්න පුළුවන් කෙනෙක් නැහැ. ඔය ඇතම් කාලවල පොඩ්ඩක් ප්‍රමාද වෙයි. මිනිසුන්ගේ ಗುಣධර්මයේ මොහොතට තියෙනකොට පොඩි ප්‍රමාදයක් වෙයි. නමුත් අවශ්‍ය බැස්ම නවත්වන්න පුළුවන් කමක් නැහැ. එහෙම ගිහිල්ලා දස අවුරුද්දට බහිනවා. ආයු කාලයේ දස අවුරුද්දට බහිනවා. මේක හිතන්න එපා. තව අවුරුදු 100කින් 1000කින් 2000කින් 3000කින් 10000කින් ලක්ෂයකින් වෙයි කියලා හිතන්න එපා. ඊට වඩා අති දීර්ඝ කාලයක්. ඒකයි මම අර මුලින්ම කල්පනා කතා කළේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ පිළිබඳ අපේක්ෂා තියන අය මේ ගැන හොඳට නුවණින් හිතන්න කියලා. ඉතින් මෙහෙම ආයස බැහැගෙන ගිහිල්ලා ආයස අඩු වෙනකොට මිනිස්සු නුවණ තියෙන මිනිස්සු කල්පනා කරන මොකද අපිට මේ වුනේ? අවුරුදු අවුරුදු වේතකොට 10ක් ආයස වෙනකොට පස් අවුරුද්දේදී තමයි මේ ආවා විවාහ වෙන්නේ. එතකොට අවුරුදු 7ක් 8ක් 9ක් ওই අතරතුර මරණයට පත් වෙනවා 10ක් ගෙවන්නේ කලාතුරකින් කෙනෙක්. මෙහෙම දස අවුරුද්දකට කාලය ගෙවෙනකොට නුවණ තියෙන මිනිස්සු කල්පනා කරන මොකද අපිට මෙහෙම වුනේ? මේ කාලය වෙනකොට මිනිස්යන්ගේ විනාශයක් සිද්ධ වෙනවා. ඒවට කියනවා ආවි ආයුධ වලින් කපා කොටාගෙන දැන් අද කාලේ හැටියට කියනනම් ඔය හදලා තියෙන ආයුධ වාගේ දේවල් හුඟක් මේවා කර දිනු කරලා ගිහිල්ලා ඒව නිසා විශාල ජන සංහාරයක් සිද්ධ වෙනවා. එහෙම ජන සංහාරයෙන් පස්සේ ඉතුරු වෙන මිනිස්සු තමයි කල්පනා කරන්නේ මොකද අපිට මෙහෙම වුනේ? ඇයි අපේ පිරිස මෙහෙම විනාශ වුනේ? ඇයි ඔය තරම් එන කොටාගෙන මරණයටපත් වුනේ කියලා කල්පනා කළා අපි ළඟ අසත් ධර්මයේ වර්ධනය වීම නිසායි මෙහෙම වෙන්න හේතුනේ කියලා ඒ අය කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා ඒ අය පුළුවන් තරම් වරදින් මිදෙන්න වරදින් මිදෙන්න කල්පනා කරනවා. අපි අතර සීලයක්, ගුණයක්, මනුස්සකමක් නැහැ. අපි මේවා නැවත ඇති කරගන්න ඕන කියලා ඕන්න පිරිසක් එකතු වෙලා ප්‍රාණඝාතයෙන් වළකිනවා. දැන් ඔහම අවුරුදු 10000 ගණන් ගියන් පස්සේ මිනිසුන්ගේ ඕන පොඩ්ඩක් ආයස වැඩි වෙනවා. ඊට පස්සේ හොරකම් කිරීමෙන් වළකිනවා. අසත් ධර්මයෙන් වළකිනවා. බොරු කේලාම් කීම් ආදියෙන් වළකිනවා. මත්පැන් පානයෙන් වළකිනවා. ඕවා ඉතින් අවුරුදු දහස් දහස් ගණන් තිස්සේ ටිකෙන් ටික වර්ධනලා වර්ධනලා ගිහිල්ලා දැන් මිනිසුන්ගේ ආයස වැඩෙන්න පටන් ගන්නවා. හොඳ මනුස්සකම්, ගුණවත්කම්, සිල්වත්කම්, ආචාර සමාචාර මිනිසු වර්ධනය කරගන්නවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා මිනිසුන්ගේ ආයස නගිනවා අසංඛ්‍ය දක්වා. සංඛ්‍යාවකින් දක්වන්න බැරි. ලක්ෂය, කෝටිය, මිලියනය, ට්‍රිලියනය ආදි වශයෙන් දක්වන්න බැරි තරම් විශාල ගණනක් සංඛ්‍යාවක් කියනවා නම් විශාල සංඛ්‍යාවක් තමයි අසංඛ්‍යයක් කියලා කියන්නේ. එහෙම ඉන්නකොට මිනිසුන්ට පේන්නේ නැහැ නිරෝග හැදෙනවා, පේන්නේ නැහැ දිරීමටපත් වෙනවා, පේන්නේ නැහැ මරණයටපත් වෙනවා, පේන්නේ නැහැ. ඉතින් කාම සම්පත් අනුභව කරමින් බොහොම සුඛිතව මුදිතව ධර්මයේ පැත්ත හිතන්නේ නැතුව ජීවත් වෙන කාලයක් වෙනවා. ඉතින් මිනිසු මෙහෙම මෙහෙම ක්‍රමක් කරමින් ඊට පස්සේ අයෙත් ආයස බහින්න පටන් ගන්නවා. ඔබ හිතන්න එපා මේක අවුරුදු 5න් 10න් වෙන සිද්ධියක් කියලා. මේක සමහරට කෝටි ගණන් අවුරුදු ගිහිල්ලා තමයි මේ අවුරුදු බැස්ම ටිකෙන් ටික පටන් ගන්නෙ. එහෙම ගිහිල්ලා 80000කට ආයු කාලේ එනකොට තමයි ඔන්නේ කාලේ තමයි අපේ මෛත්‍රිය බෝසතාන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා කියලා කියන්නේ. මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ. එතනින් ඒ කාලේ තමයි ඔය අපි ප්‍රාර්ථනා කරන්නේ මෛත්‍රී බුදුන් දකින්න ලැබේවා. මොකද උන්වහන්සේ සද්ධාධික බුදු කෙනෙක්. ඒ නිසා හරීම උන්වහන්සේගේ හරීම ප්‍රසන්නයි හැම දෙයක්ම. ඒ බුදුරජාන් වහන්සේ දකින්න ප්‍රාර්ථනා කරන. හැබැයි කොච්චර ප්‍රසන්න වුණත් ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසන. මේ ධර්මයේ තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යය. ආර්ය අෂ්ටායක මාර්ගයේ විස වෙන කිසිම දෙයක් නැහැ. ඒක තමයි බුදුරජාන් වහන්සේගේ මුඛ්‍යාර්ථය. ඉතින් මේ කාලේ වෙනකොට මෛත්‍රී බුදුරජාන් වහන්සේ කාලේ ඉතින් බොහොම ශාස්ත්‍රීය කාලයක්. මිනිසුන්ගේ ආයස වැඩි. ඉතින් මිනිස්සු බොහොම පැහැදිලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විශාල පිරිසක් පැවිදි වෙනවා. විශාල පිරිසක් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව ඇති වෙනවා. අසංඛ්‍ය ප්‍රමා අසංඛ්‍ය සත්ත්ව ප්‍රමාණයක් උන්වහන්සේ නිවන් මාර්ගට යොමු කරනවා. එහෙම කරලා උන්වහන්සේ පිරිනවන් පානවා. එහෙම පිරිනවම් පෑවන් පස්සේ ඔන්න එතනින් පස්සේ යම් කාලමානයක් ගිහිල්ලා මේ කල්පය විනාශ වෙන කාලේ එනවා. ඒකත් අවුරුදු ලක්ෂ ගණන් ගිහිල්ලා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒවත් සත්ත්ව විනාශ වෙලා නොයෙකුත් විදිහේ විලාසකාරී දේවල් සිද්ධ වෙලා අනිත් එක මේක ලෝක ධාතුව පමණක් නෙවෙයි. අද අපි හිතාන ඉන්න හොයාන ඉන්න මේ අලුත් ලෝක තියෙන මේ මහද්වීප පහ පමණක් නෙවෙයි. දසදහසක් සක්වල. ජාති ක්ෂේත්‍ර වශයෙන් සැලකෙන දසදහසක් සක්වල සහ ඒවට අන්තර්ගත තවත් තියෙනවා නම් කොටස් ඒවා සියල්ලක්ම ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක යම් ප්‍රමාණික සංග මේවා සියල්ලක්ම දැවිලා යනවා එක්කෝ ගින්නෙන් එක්කෝ ජලයෙන් විනාශ වෙනවා එහෙම නැත්නම් සුළඟෙන් විනාශ වෙනවා. ඒකට එහෙම විනාශ වෙලා ගියන් පස්සේ ඒකට වෙනවා කල්ප විනාශය කියලා. ඒ කල්ප විනාශයෙන් සෑහෙන කාලයක් ගිහිල්ලා ගිහිල්ලා අවුරුදු කෝටි ගණන් එහෙම විනාශ වෙලා තිබිලා ඊට පස්සේ නැවතත් ලෝකේ නිර්මාණය වෙන්න පටන් අරගෙන නිර්මාණය වෙලා ගිහිල්ලා නැවතත් ඉතින් වෙන වෙන ලෝකවල ඉන්න සත්ත්ව ප්‍රජාවිල්ලා මේකේ මේකට එනවා. ගස්කොළන් නිර්මාණය වෙනවා හැදෙනවා, සාගර මුහුදු ඇති වෙනවා. ඔන්න අයත් ලෝකේ නිර්මාණය වෙනවා. දැන් මේකෙන් ගන්න තියෙන එක දෙයක් තමයි මේ පිරිස බෙහෙවින්ම සංවේගය ඇති කරගත්ත දෙයක්. ඇති කරගත යුතු දෙයක්. මොකද්ද? දැන් කොණාගමන බුදුරජාණන් වහන්සේගෙන් අපේ බුදුරජාණන් වහන්සේ 23 වෙනි විවරණ ලබා ගත්තා තිර වශයෙන්ම මුන්වහන්සේ මේ මහා භද්‍ර කල්පයේම අනාගතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මෙහා බුද්ධත්වයට පත් වෙනවා. මෙයා උපදින්නේ කපිල වාස්තුවේ. මෙයාගේ මව්පියෝ හමායා දේවිය සහ සුද්ධෝදන රජතුමා. මෙයාගේ ගිහි කාලයේ පුතා රාහුල, දේවිය යසෝදරා දේවිය. මේ ආදි වශයෙන් මෙයා මේ විදිහේ මේ වයසේදී මෙයා බුද්ධත්වයටපත් වෙනවා. සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. තවත් දෙයක් මේකෙන් මතුවෙනවා වෙනත් බුදුරජාණන් වහන්සේලාගේ චරිත හා සංසන්දනය කරලා බලනකොට බොහොම කෙටි කාලයක් තමයි උන්වහන්සේලා මේ වෘත අනුගමනය කරලා තියෙන්නේ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ තම අවුරුදු 6ක් තිස්සේ කර්ම විපාකයකට එක්ක ඇවිල්ලා උන්වහන්සේට අවුරුදු 6ක් තිස්සේ සාමාන්‍ය මිනිස්සුයෙකුට විඳින්න බැරි තරම් මහා දුක් විඳලා උන්වහන්සේ අන්තිමේදී සත්‍ය අවබෝධය කරගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට උන්වහන්සේගේ විස්තර සේරම උන්වහන්සේගේ අපදානයේ දිගහැරලා විස්තර කරනවා. ඒකට තමයි විවරණය කියලා කියන්නේ. ඒතර 23 වෙනි විවරණය මේ ලබාගන්නේ කොණාගමන බුදුරජාණන් වහන්සේ කාලෙදී. උන්වහන්සේ කොණාගමන බුදුරජාණන් වහන්සේගේ ආයු කාලේ අවුරුදු 30000ක්. බලන්නකෝ අපිට 1000ක්වත් නැහැනේ. 10න් පංගුවක්වත් නැහැනේ. ඒකෙන් තවත් තවත් පංගුවකින් පංගුවක්වත් නැහැනේ අපිට ආයස. ඒ නිසානේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අඩුවෙන්ම ආයස වින්දනය කර බුදු කෙරෙකුන් වහන්සේ තමයි සාමාන්‍යයෙන් එළිදරව්වේ තිබෙන මේ කල්ප විභාගයේ පිළිබඳ කල්පනා කරනකොට අඩුම ආයසක් වන්දනය කරේ අපේ තථාගතයන් වහන්සේ. නමුත් උන්වහන්සේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නමක්. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවත් උන්වහන්සේගේ ශාසනය පිරිනුවන් පාන්නේ නැහැ. ඒක තවත් අවුරුදු 5000කට වැඩි කාලයක් පවතින බවයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා ආයස අඩුණයි කියලා උන්වහන්සේගෙන් කරන්න තියෙන සේවාව කිසිම අඩුවක් නැහැ. ඒ විදිහේ බුදු කෙනෙක් උන්වහන්සේ තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. මෙතනදී ඔබ හොඳට හිතට ගතිය වූ තවත් දෙයක් තමයි බලන්න යම්කිසි අදිෂ්ඨානයක් හිතේ ඇති කරගත්තන් පස්සේ දැන් දීපංකර පාදමූලට එනකොටත් උන්වහන්සේ මහා බල සම්පන්න තත්වයකටපත් වෙලා හිටියා. දැන් අර සඳහන් කරනවානේ ඒ විවරණේ ලබන්නත් බෑනේ. මනුස්සත්ත ලිංග සම්පත්තිය හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පත්තිය ආදි වශයෙන් ඒතකොට උන්වහන්සේ ඒ මොහොතෙත් අරිහත්ත්වය ලබා ගන්න තරම් පිනෙන් පිරිච්ච කෙනෙක් බලන්න සාරාංශකයේ කල්පකසේකට එහාත් උන්වහන්සේ ඕන කරන පාරමී ධර්ම දියුණු කරලා බුද්ධත් මේ මන රහත් වෙන්න උන්වහන්සේට සත්‍ය තිබුණා හොඳ අංග සම්පූර්ණ ජීවිතයක් ලබලා තිබුණා හේතු සම්පත්තිය තිබුණා ඒ වගේම උන්වහන්සේ ඉසි පැවිද්දෙන් පැවිද්ද ලබාගෙන හිටියා ඒ වගේම අතිරේක ගුණ වශයෙන් අවිඥා සම්පත්තිය ලබාගෙන හිටියා. හොඳට අදිෂ්ඨාන ශක්තිය වීර්යය තිබුණා. ඒ ඒ වෙලාවේ රහත් වෙන්න වාසනා ගුණේ තිබුණත් ඔය දේශනාවේ කියන්නේ ඒකනේ ඒ අරිහත්ත්වය මට එපා කියලා උන්වහන්සේ අතහැරියේ ඇයි? රහත් වෙන්න තියෙන අකමැත්ත නෙවෙයි. විශාල පිරිසක් අපවැනි විශාල පිරිසක් සංසාර ගමනින් ගොඩ කරලා තමයි මම නිදහස් වෙන්න ඕනේ කියන අදහසයි උන්වහන්සේගේ හිතේ තිබුණේ. බුද්ධෝහං බෝධ ඉස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහන්තාරයිස්සාමී සංසාරෝගා මහබ්භය. බුද්ධෝහං බෝධයිස්සාමි මම බුද්ධත්වයට යම් දවසකපත් වෙලා අනිත් ඇයට ඒ අවබෝධය ලබා ගන්න මම අනුශාසනා කරනවා ධර්මයේ දේශනා කරනවා. බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචේ පරේ මම සංසාර දුකෙන් මිදලා අනිත් ඇයට සංසාර දුකෙන් මිදෙන්න මඟ මඟ මම පෙන්නනවා. තින්නෝහං තාරයිස්සාමි මම සංසාරයෙන් ඈතර වෙලා තරණය කරලා කියන්නේ අරිහත්ත්වයටපත් වෙලා අනිත් අයට සංසාරයේ තරණය කරන්න මම මාර්ගය කියා දෙනවා. සංසාරෝගා මහපය. මේ මහත් වූ භයානක සංසාර රෝගයෙන් ඈතර වෙන්න මම ඒයට උදව් කරනවා. මෙන්න මේ අදහස පෙරදරි කරගෙන තමයි තථාගතයන් වහන්සේ එතන ඉඳලා අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් බලන්න හිතලා ඔයගොල්ලන්ගේ හැඟීමක් කොහොම ඇති වෙනවද අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් අවුරුදු අසංකයක් එහෙම නෙමෙයි කල්ප අසංකේයකුත් කල්ප ලක්ෂයක්. කොච්චර කාලයක් එතකොට උන්වහන්සේ මේ බුද්ධත්වයේ පතා මේ ගමන එන්නේ නැද්ද? ඔබ හිතනවාද බුද්ධත්වයේ පතා මේ එන ගමනේදී උන්වහන්සේ හැමදාම සුගතියේම හිටියා කියලා නෑ. උන්වහන්සේ දුගතියට ගිය අවස්ථාවක් තියෙනවා. එතකොට උන්වහන්සේ සුගතිය කියන්නේ කාම ලෝකයේ වැඩි කාලයක් උන්වහන්සේ දිව්‍ය ලෝකවල හිටියෙත් නෑ. අදිස්ථාන පූර්වාංගම එයින් ඇවිල්ලා උන්වහන්සේ මනුස්ස ලෝකේ තමයි මේ සම්පත් මනුස්ස ලෝකේ තමයි උන්වහන්සේ පාරමී පුරන්න යොදාගත්තේ ස්ථානය. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ සමහර ධ්‍යාන භාවනා කරලා වැඩි කාලයක් වැඩි ආත්ම භාව ගණනකදීම උන්වහන්සේ බ්‍රහ්ම ලෝක පරායන වෙනවා. නමුත් මේ බ්‍රහ්ම ලෝක වල નિયમિત ආයු කාලයේ උන්වහන්සේ වැඩ ඉන්නේ නැහැ. ඒ වලින් අඩක් ඉන්නෙත් නැහැ. උන්වහන්සේ බ්‍රහ්ම ලෝකේ යම් කාලමානයක් ඉඳලා අයෙත් ඉක්මනින් අදිෂ්ඨාන ශක්තියෙන් උන්වහන්සේ චුත වෙනවා. මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉතින් මේ කතාවල තියෙන හැටියට වැඩි ප්‍රමාණයක් බුන්වහන්සේ පාරමී ධර්මයේ පුරන්ඩ යොදාගෙන තියෙන්නේ වැඩි වශයෙන්ම මේ අපි දැන් අද අලුත් ලෝකෙ හැටියට එන ආසියාවේ ඔය ඉන්දියා, පාකිස්තාන්, බංගලාදේශ, ඉරාන්, ඉරාක් ආදී ඔය රටවල් ප්‍රදේශ ඇතුළත් වෙන ඔය ප්‍රදේශය තමයි වැඩි වශයෙන් උන්වහන්සේලා ඉපදිලා තියෙන්නේ. ඒකත් උන්වහන්සේ දැන් ඒක පින්වතුනි සමහර කෙනෙකුට කුකුස් ඇති වෙන්න පුළුවන් මොකද එයා එහෙ විතරක් උපදින්නේ කියලා නෑ. ඒකෙත් යම්කිසි න්‍යායක් වගේ එකක් තියෙනවා. දැන් අපි හුඟක් විට මේ මැරෙන අය මේ ලෝකේ මේ මේ අපි ඉන්න මේ වස්තුව මේ ග්‍රහ ලෝකේ මැරෙන අය හුඟක් උපදින්නේ මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි තිරිසන් ලෝකවල සතර අපායරි මේ ලෝකෙමයි. මොකද මේ විශ්වය තුල මේ ලෝකයේ සේරම දේවල් තියෙනවා. මේ සක්වලෙන් පිටස්සක්වලකට ගිහිල්ලා උපදින්නේ කර්ම ශක්තියකින් මිස බලවත් කර්ම ශක්තියකින් අකුසල කර්ම ශක්තියකින් මිස කුසල ශක්තියකින් ඒවට යන්නේ නැහැ. ඒක මා අනුමාන කරනවා දැන් දසදහසක් සක්වල ගිහිල්ලා ගත්තන් පස්සේ ඒ දසදහසක් සක්වල ජාතික් ක්ෂේත්‍රේ තථාගතයන් වහන්සේගේ උපත, විපත, ඒ වගේම බුද්ධත්වය තවත් වැදගත් අවස්ථාවල කම්පණය ප්‍රකම්පණය වෙන්නේ මේ දසදහසක් වල. අපි ඉන්න මේ පොඩි ලෝකේ විතරක් නෙවෙයි. දසදහසක් වල. අද ඒ දසදහසක් වල වලින් එකක් දෙකක්වත් මම හිතන්නේ හොයාගෙන නෑ නූතන ඔය විද්‍යාවෙන් පිහිට පතාගෙන යන අය ඒව එකක් දෙකක්වත් හොයාගෙන නෑ සම්පූර්ණයි. එතකොට දසදහසක් වල තමයි උන්වහන්සේ ඒ කාලය තුල උන්වහන්සේගේ බුද්ධත්වය පරිණිරවාණය උපත ආදී මේ අවස්ථාවලදී කම්පණයටපත් වෙන්නේ. ඒතකොට ඒ විතරක් නෙමෙයි පින්වතුනි ඒ ලෝක විනාශය වෙනකොට මේ දහසස් සක්වලමත් විනාශ වෙන බවයි සඳහන් වෙන්නේ. එතකොට ඉන් ඔබ්බේ තියෙනවා තව කෝටි ලක්ෂයක් සක්වල. රතන සූත්‍ර ආදී සූත්‍ර ධර්ම වල බලය පවතින කෝටි සතසහස්සේසු කියලා කියන්නේ කෝටි සතසහස්රයක් කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල. කොපමණ ලෝකවල ඇද්ද එතකොට? එතනින් ඒ කාලේ උන්වහන්සේගේ ආඥා ශේස්ත්‍රයේ පවතින කාලේ. නමුත් තවත් ශේස්ත්‍රයක් තියෙනවා විෂයක් ශේස්ත්‍රය කියලා. උන්වහන්සේගේ බුද්ධ විශේෂ සීමාවක් නැහැ. උන්වහන්සේට අදිස්ථාන කරන් පස්සේ ඕනනම් ලෝක ධාතු අසංඛ්‍ය ගණන් ඉක්මොලා ගිහිල්ලා ඉන් එහා ලෝක ධාතුවේ මොනවද සිද්ධ වෙන්නේ කියලා බලන්නත් පුළුවන්. මා අනුමානය කරනවා සමහරට ඒ ලෝක ධාතුවල බුදවරු පහළ වෙනවා ඇති. මනුස්ස මනුස්ස ලෝක මේ වගේම ඇති බුදවරු පහළ වෙනවා ඇති. පසේ බුදුරජාන් වහන්සේලා පහළ වෙනවා ඇති. රහතන් වහන්සේලා ඇති වෙනවා ඇති. ඒ නිසා අපි මේ ශේත්‍රය එච්චර හිතන්න යන්න හොඳ නැහැ. ඒක අපිට අපිට අවිෂයයි මේ ශේත්‍රය. ඒවා හිතන්න ගියාම අපිට කල්පනාව අඩු වෙනවා මිස කල්පනා වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අපි කල්පනා කරන්න ඕන. මා හිතනවා මේ ඉදිරිපත් කරපු කාරණා වලින් ඔබ මෙතෙක් විවරණ 22ක් පිළිබඳව මේ ශ්‍රාවක පිරිස අහලා තියෙනවා. යම් වැටහීමක් ලබාගෙන තියෙනවා. එතකොට ඔයගොල්ලන්වත් දැන් හිත පහළ වෙලා ඇති අනේ එහෙනම් අපි මේ ලබාගත්ත මේ වටිනා මනුෂ්‍ය ජීවිතය අපි නිකන් හිස්ව ගත කරන්න හොඳ නැහැ. ගුණ ධර්මත් එක්ක ගත කරන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් හුඟක් පින්වත් අය අපි අතර ඉන්න පුළුවන්. මොකද මා මුලින්ම සඳහන් කළානේ මේ මහා භද්‍ර කල්පයේ හරිම වාසනාවන්ත කාලයක් කියලා. බුද්ධත්වයේ සඳහා අදහස් පහළ වෙනා ඉන්න පුළුවන්. දැන් අපේ නාවුවේනේ හරිය ධම්මහාඳුරු වැනි යති ශ්‍රේෂ්ඨයන් වහන්සේලා හිටියා බුද්ධත්වයේ බලාපොරොත්තු වෙන මා හෝ සුමේද හාමුදුරුවෝ හිටියා බුද්ධත්වයේ බලාපොරොත්තු වෙන අය. ඒ වගේ ඔබටත් එහෙම අදහසක් ආවොත් මම බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ අදහස ඉදිරියට ශක්තිමත් කරගන්න. ඉදිරියට වර්ධනය කරගන්න. මේ අසංගයනන් දුක් විඳින සත්ව ප්‍රජාව පොඩ්ඩක් හරි එකෙන් නිදහස් කරන්න ඕන කියලා අදහස් පහළ කරගන්නවා නම් මේ ගුවන්විදුලි සංස්ථාවෙන් විකාශනය කරන මේ ධර්මයෙන් ඔබ යම්කිසි ලොකු ප්‍රයෝජනයක් ගත්තයි කියලා අපිට සතුටු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ කරුණ පෙළ ගස්සාගෙන ඔයගොල්ලන්ගේ ජීවිතේ පුළුවන් තරම් මේ ලොකු පරමාර්ථ කරා යන්න බැරි වුණත් කමක් නැහැ. හැකිතාක් ධර්මයත් එක්ක ජීවත් වෙන්න. ගුණ ධර්ම සමග ජීවත් වෙන්න. ජීවත් වෙලා ඒගොල්ලන්ගේ ජීවිතය ධර්මානුකූලව සකස් කරගෙන පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් බෞද්ධ ජීවිතයක් බවට පත් කරගන්න ඔබ හැම දිනාටම අදහස් පහළ වේවා කියලා අපි බොහොමත්ම කරුණායුක්තව ආශිර්වාද කර. සාදු. ආකාශට්ඨාජ බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝකසාසනං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 20 විවරණ අතරින් 23 වන විවරණය කොණාගතුරුජානන් වහන්සේගෙන් ලද විවරණ අවස්ථාව පැහැදිලි කරමින් අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී සුමතිපාල වංශාභිතජ විනයාචාර්ය මහා කම්මට්ටහනාචාර්ය විනය විසරද ශ්‍රී ලංකා ශ්‍රීජින් මහානිකායේ මහානායක අතිපූජ්‍ය ඉඟුරුවත්ී පියනන්ද නායක ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේටත් මෙවන් වූ ශාස්ත්‍රීය කටයුතු තව තවත් ඉටු කරන්න ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය චිරජීවන සැප සේවා කියලා සාදුකාරය පවත්වා ආශිර්වාද කරමු. සිල් දනාතම තෙරුවන් සරණයි.